මෙම සූත්‍රයේදී ඇත්තටම භාගතුන් වහන්සේ හරි අපූර්වට මේ සමාධියක් අපි වඩද්දී කොහොමද ඒ තුල නිමග්න වීමක් වෙන්න පුළුවන් ඒ තුල හිරවීමක් වෙන්න පුළුවන් කියන කාරණය පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ සූත්‍රය ඇත්තටම පසුබිම් වෙන්නේ භාගතුන් වහන්සේම එක්තරා අවස්ථාවකදී මේ භාගතුන් වහන්සේම එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරනවා භික්ෂුන් වහන්සේලාට ධර්මයක් දේශනා කරන්න. ඒතර ඒ දේශනා කළපු ධර්මයේ තමයි මම කෙටි මේ දැන් මාතෘකාව වශයෙන් තබා ගත්තේ. තථා තථා භික්ඛවේ භික්ඛු උපපරික්ඛේය. යම් අවස්ථාවක භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන්ගේ හිත දිහා තුලනාත්මකව බලනකොට යථා යථාසු උපපරික්ඛතෝ පහිද්දා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං මේ ඒ විදිහට පරීක්ෂා කරලා බලනකොට Tamanට තේරෙනවා නම් බාහිරට ගිහිල්ලා අපේ විඥාණය විසිරෙලා පැටලිලා නැහැ කියලා. ඒ වගේමයි අජත්තං අසන්ටිතං. ඇතුළතත් කොහෙවත් හිර වෙලා පැටලිලා නැහැ කියලා. අනුපාදායන පරිතස්සෙය. ඒ වගේමයි හිත මොකකරවත් බැඳිලා නැහැ, උපාදාන කරලා නැහැ. ඒ නිසාම ඒ හටගත්ත ඒ తත්වයේ තුලත් කිසිම චකිතයක්, පැකිලීමක්, තැති ගැනීමක් මේ කිසිවක් නැහැ. එහෙමනම් අන්න ඉබඳු තත්වයකදී ජාති ජරා මරණ දුකක් හටගන්න හැකියාවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහේ ටිකක් එක පැත්තකින් ගැඹුරු කාරණාවක් දේශනා කළාට පස්සේ ඒක විස්තර කරන්නේ නැතිව බුදුරජාණන් වහන්සේ තමන්ගේ ආසනයෙන් නැගිටලා ගඳ කුටියට වැඩම කරනවා. ඉතින් එතකොට දැන් භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් පැන නගිනවා මොකද්ද දැන් මේ කිව්වේ මොකද්ද දැන් මේ කියන්නේ කොහොමද මේක විග්‍රහ කරලා විස්තර කරලා දැනගන්නේ කියන ප්‍රශ්නේ පැන නගිනවා ඊට පස්සේ උන්වහන්සේලා කතිකා කරගන්නවා අපි යමු මහා කච්චාන මහරහතන් වහන්සේ ගාවට උන්වහන්සේ භාගතුන් වහන්සේගේත් ප්‍රශංසා ලැබලා තිනවා මේ වගේ කෙටියෙන් දේශනා කරපු සංක්ෂිප්ත වශයෙන් දේශනා කරපු ගැඹුරු ධර්ම කාරණාවක් හොඳට විස්තර විභාග වශයෙන් දේශනා කරන්න දක්ෂයි කියලා. ඒ නිසා අපි යමු මේ අවස්ථාවේදී මහා කච්චාන මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේට කියමු මේක විස්තර කරලා දෙන්න කියලා. ඉතින් මේ විදිහට කතිකා කරගෙන ඒ භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා මහා කච්චාන මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉතින් මේ වෙච්ච සිදුවීම මේ මතක් කරනවා. මතක් කරලා ඉල්ලා සිටිනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් මහා කච්චාන ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා මේ ගහක අරටුව හොයාගන්න ඕන අවස්ථාවේදී ඒ අරටුව හොයාගන්න නැතිව මේ ගහේ කොළ අතු මල් හොයනවා වගේ වැඩක් දැන් මේ ආයුෂ්මතුන් වහන්සේලා කරන්නේ. එතෙන්දී භාගතුන් වහන්සේගෙන්මයි මේක අහන්න තිබුණේ. භාගතුන් වහන්සේ ධර්මස්වාමී. භාගතුන් වහන්සේමයි ධර්මමය. ධර්මයෙන්ම නිපන් තැනැත්තා භාගතුන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගෙන්මයි මේක අහන්න තිබුණේ. ඇයි මේ මගෙන් අහන්න ආවේ? කියලා උන්වහන්සේගෙන්ම අහන්න කියලා ඉතින් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ඉතින් භික්ෂුන් වහන්සේලා නැවතත් ඇවිටිලි කරනවා මේ අපිට මේ ධර්ම කාරණාව විස්තර කරලා දෙන්න ඔබ වහන්සේ මේ සඳහා දක්ෂයෙක් කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා ප්‍රශංසා කරලා තිනවා. ඒ නිසා අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා ඉතින් නැවතත් ආයාචනා කරනවා. ඒ අවස්ථාවේ තමයි මහා කච්චාණ මහරහතන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ මේ සූත්‍රය. ඉතින් එතකොට දැන් පියවරෙන් පියවර මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරගෙන යනවා. මොකද්ද මේ බහිද්දා විඥානං වික්ඛිත්තං විසටං කිය. විසටංති කියලා කියන්නේ මොකද්ද කියලා දැන් මුලින්ම විස්තර කරලා දෙනවා. අපි දන්නවා අපි ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, දිවෙන් රස බලනවා, කයෙන් ස්පර්ශ ලබනවා, මනසෙන් අරමුණු ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ආධ්‍යාත්මික වශයෙන් ආයතන හයක් තේනවා. ඇස කන නාසය දිව කය මන කියලා ඊට අරමුණු වෙන බාහිර ආයතන හයක් තියෙනවා. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා. නැත්නම් මනසට එන අරමුණු කියලා. ඒතර මේ දෙගොල්ලෝ අතර සිදුවෙන සංසරණයේදී මේ දෙගොල්ලෝ අතර අතර සිද්ධ වෙන ගනුදෙනුවේදී අපේ හිත ඒ බාහිර අරමුණ යම් අවස්ථාවක ඇසුරු කරනවා නම් ඒ බාහිර අරමුණ තුන තුල එල්බ ගැනීමක් ඒක රස විඳීමක් ඒකේ තව තව විස්තර විභාග බලමින් ඒ තුල নিমগ্ন වීමක් සිද්ධ වෙනවා නම් අන්න ඒක තමයි මේ බාහිර හිත විසිරීම එහෙම නැත්නම් බාහිර බාහිර කරුණක් තුළ බාහිර නැත්නම් අරමුණක් තුළ හිත වික්ෂිප්ත වීම කියලා කියන්නේ. රූප නිමිත්තානුසාරේ විඥානං හෝති. ඒ අවස්ථාවේදී අපි හිතමු අපි රූපයක් නම් බලන්නේ. ඇස් දෙකෙන් යම්කිසි රූපයක් බලනවා නම් ඒ රූපයේ තියෙන විවිධ නිමිති අනුලක්ෂණ බලමින් අපේ හිත එතන තමයි පළපදියම් වෙලා තියෙන්නේ. විඥානය ඒක තමයි අසුරු කරන්නේ. රූප නිමිත්ත අස්සාද ගතිතං ඒ වෙලාවේදී ඒ බලන රූපය නිරීක්ෂණය කරන්න ගිහිල්ලා බලන්න ගිහිල්ලා ඒකේ තියෙන යම් යම් ලකුණු හොයන්න ගිහිල්ලා හිතට ගන්න ගිහිල්ලා ඒ තුලින් යම්සේ ආස්වාදයක් ලැබෙනවා ඒක තමයි අපේ හිත ඇසුරු කරන්නේ ඒක තමයි බැඳිලා තියෙන්නේ රූප නිමිත් අස්සාද විනිබද්ධම් ඒ ලබන ආස්වාදය තුල තමයි දැන් හිත බැඳෙන්නේ එතන තමයි හිත ගැලෙන්නේ රූප නිමිත් අස්සාද සංයෝජන සංයුක්තම් එතකොට මේ ලබන ආස්වාදයේ තුල දැන් ඉතින් එයා බැඳිලා ඒ තුලම පැටලිලා ඒ තුලින් තවත් නොයෙකුත් කෙලෙස් සංයෝජන පහල කරගෙන තමයි දැන් වාසය කරන්නේ. මේ தത്വයට කියනවා බාහිර හිත විසිරීම නැත්නම් විඥානයේ විසිරීම නැත්නම් වික්ෂිප්ත වීම කියලා. ඒ විදිහටම ඉතින් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා කණෙන් සද්දයක් ඇහුවාමත් මේ தത്വෙම සිද්ධ වෙන ආකාරය. ඉතින් අපිට මේක එච්චර අමාරු නෑ තේරුම් ගන්න. අපි තුමු අපි යම්කිසි ගීත රාවයකට අහුම්කම් දෙනවා. ඉතින් එතෙන්දී අපි හිතමු මේ ගීතය හරි ලස්සනයි. අපේ හිත බැඳගත්තු ගීතයක්. ඒ නිසා අපි ඒක බොහොම උනන්දුවෙන් අහනවා. ඒ ගැන වඩා විමසිලිමත් වෙනවා. ගීතයේ කියන ගායකයා ගැන ඔන්න දැන් මතක් වෙනවා. ඊට පස්සේ මේ ගීතයේ අනිකුත් වචන ටික මතක් වෙනවා. ඒකේ තාලයත් මතක් වෙනවා. ඊට පස්සේ අපි මේසෙටත් තට්ටු කරනවා. ඔන්න දැන් අපි ඒ තුල নিমগ্ন වෙලා ඒක රස විඳින්මින් කාලය ගත කරනවා. ඉතින් මෙතනදී තියෙන්නේ අන්න අර කියපු ඒ අපිට ඇහිච්ච සද්දේ නිමිති අනුව යමින් අනු ව්‍යංජන අනුව යමින් ඒකේ රටාව අනුව යමින් තාලය අනුව යමින් අපි ඒ තුල নিমগ্ন වීමක් විඥාණය ඒ ඇසුරු කිරීමක් ඒ වගේමයි ඒ තුල ඒ තුලින් ජනිත වෙන යම්කිසි ආස්වාදයක පැටලීමක් ඒ තුල බැඳීමක් ඒ වගේමයි අනිකුත් විවිධාකාර කෙලෙස් වල මේ වහලෙක් බවට පත්වීමක්. ඉතින් එතකොට අපිට මේ කණින් සද්ද අහලත් ඔය කියන தত্ত্বය ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොටත් ඔය කියන தত্ত্বය ඇති වෙන්න පුළුවන්. දිවෙන් රසක් බලනකොටත් ඔය කියන தত্ত্বය ඇති වෙන්න පුළුවන්. ඊළඟට කයෙන් යම් ස්පර්ශයක් ලබනකොටත් ඔය කියන தত্ত্বය ඇති වෙන්න පුළුවන්. මනසෙන් අරමුණක් දැනගන්නකොටත් ඔය කියන தত্ত্বය ඇති වෙන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ ඇස්කන්නාස කය ඒ දේවල් විතරයි මේ අපි සාමාන්‍යයෙන් සලකන්නේ. ඒවට අරමුණු වෙන රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ විතරයි අපි බාහිර කියලා සලකන්නේ. නමුත් අපිට තේරෙනවා මෙතෙන්දී මනසට එන අරමුණු පවා බාහිර වශයෙන් සලකලා තියෙනවා. එතකොට මේ මනසට එන අරමුණක් අරමුණක් උනත් අපි ඒ තුල බැඳෙන්න ගියොත් ඒකට අහු වෙලා ඒ තුල නිමග්න වෙන්න ගියොත් ඒක තව තව වර්ධනය කරන්න ඒකේ පැටලෙන්න ගියොත් ඉතින් මේ தත්වය තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ තුල එතෙන් එතෙන්දී විඥානය ඒ තුල පළපදියම් වෙනවා. ඒ තුල බැහැ ගන්නවා. ඊට පස්සේ මේ කාරණාව විස්තර කරාට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ කතංචාවසෝ බහිද්ධා විඥානං අවික්ඛිත්තං අවිසටං. කියන්නේ වික්ෂිප්ත නොවීම විසිරන් විසිරෙන්නේ නැතුව ඒ විඥානයේ තිබිච්ච අපිටම යම් සාමකාමී ගතියක්, පැටලෙවිච්ච නැති ගතියක්, නොබැඳුණු ගතියක් තිබුණා නම් අන්න ඒක ආරක්ෂා සහිතව පවත්ව ගන්නවා කියලා කියන්නේ මොකද්ද? කියන එක ඊළඟට විස්තර කරනවා. එතකොට කියන්නේ අර වගේම රූපයක් දැකලා ඒ දකින රූපයේ නිමිති අනුව යන්නේ නැහැ. ඒක බලමින් තව තවා ලං වෙලා බලමින් හොඳද හැඩද වැඩද කියලා බලමින් අංගපසංග බලමින් ඒ නිමිති අනුවැන්ජන ගන්න යන්නේ නැහැ. හිත නැත්තම් විඥාණය තියෙනවා ඒ නිමිති ඇසුරු කරන්නේ නැතිව. ඒ නිසාම ඒ තුලින් ලොකු ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම මේ රූප නිමිතිවල පැටලෙන්න යන්නෙත් නැහැ. ඒවට බැඳෙන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි ඒ නිසා ඒ රූප නිමිති නොගන්නා නිසා ඒකේ පැටලෙන්නේ නැති නිසා අනිකුත් සංයෝජන කෙලෙස් පහළ වෙන්නෙත් නැහැ. ඉතින් එතකොට හිත එයාගේ තිබිච්ච සාමකාමී ගතිය ආරක්ෂා කරගෙන වාසය කරනවා. හැබැයි රූපයක් දැක්කා. රූපේ නොදැක්ක නෙමෙයි රූපේ දැක්කා. නමුත් හිත නොසෙල්වි තියෙනවා. විඥාණය පැටලෙන්නේ නැතුව ඒ දැකපු රූපේ බැහැගන්නේ නැතිව සාමකාමී වේ විඥානයේ තිබිච්ච ශාන්ත ගතිය පැටලෙවිච්ච නැති ගතිය ආරක්ෂා කරගෙන වාසය කරනවා. ඉතින් මේ විදිහටම මහා කච්චාන ස්වාමීන් වහන්සේ විස්තර කරනවා කණින් සද්දයක් ඇහුනහමත් ওই தත්වයම පවත්වන්න පුළුවන්. මේක මේ එක එක විදිහටම පවත්වනව නෙමෙයි. යෝගාවචරයේක යම් සිදහමක් ප්‍රගුණ කළා ප්‍රතිපදාවක් වඩලා විපස්සනාවක් වඩලා ඇති කරගන්නා වූ தත්වයක්. මේක ඉබේ හටගන්න එකක් නෙමෙයි. දේවල් ඇහෙනවා හැබැයි ඒවායේ පැටලෙන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙනවා හැබැයි ඒකේ පැටලෙන්නේ නැහැ. දිවට රස දැනෙනවා ඒකේ පැටලෙන්නේ නැහැ. කයට ස්පර්ශයන් දැනෙනවා. හැබැයි ඒවැ පැටලෙීමක් නැහැ. මනසටත් අරමුණු වෙනවා. ඒවා ආපු විදිහටම යනවා. ඒවා සංස්කරණය කර කර ඒවැයි පැටලීමක්, ඒවැයි ගැලීමක්, ඒවට වහල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට මතක් වෙනවා මේක කියනකොට අර බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරියට කියපු අවවාදය දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති යම්සි දෙයක් දැක්කනම් දැක්ක මතින් නතර වෙනවා. ඒ ගැන කතන්දර ගොතගොත ඒවා ඔස්සේ යමින් ඒ තුල ගැලෙන්න, ඇලෙන්න, බැඳෙන්න යන්නේ නැහැ. තාන්ට කනින් සද්දයක් ඇහුනහමත් ඒ අන්දමින්ම එතනින් නතර වෙනවා. ඊට එහා ගිහිල්ලා පැටලෙන්න යන්නේ නැහැ. නාසයෙන්, දිවෙන්, කයෙන් යම් අරමුණක් ලැබුවාමත් ඒ ඔස්සේ යන්නේ නැතුව අර තමන්ගේ හිතේ තිබුණ ඒ නිස්කලංක ගතිය ආරක්ෂා කරගෙන වාසය කරනවා. මනසට අරමුණක් ආවහමත් ඒකට එහෙම යන්න ඉඩ හරිනවා. ඒක පැටල ඒකේ පැටලෙන්න යන්නේ නැහැ. ඒතර ඒ අවවාදයමයි මෙතනත් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. මහා කච්චාන මහරහතන් වහන්සේ මේ පැහැදිලි කරලා දෙන්නේ. ඒතර කොහොමද මේ බාහිර අරමුණක් ආවහම හිත ඒ තුල බඳවන්නේ නැතුව ඒ තුල ගැලෙන්නේ නැතුව නිමග්න වෙන්නේ නැතිව ඒ හිතේ තිබිච්ච නිසංසල ගතිය, නිශ්චල ගතිය, නිර්වුල් ගතිය, පැහැදිලි ගතිය ආරක්ෂා කරගෙන වාසය කරන්නේ කොහොමද කියන කාරණා තමයි පැහැදිලි කරන්නේ. දැන් අපි එනවා මේක ටිකක් ගැඹුරු කාරණාවකට. ඒ තමයි කතංචාවසෝ අජ්ජත්තං චිත්තං සම්ති තන්ති උච්චති. කෙනෙක් දැවැත්ති මේ ඇතුළත හිත නැත්නම් විඥාණය පිහිටා ගැනීමක් කියලා කියන්නේ. දැන් එතකොට අපිට මුලින්ම පොඩ්ඩක් මේකෙදි මතක් කරගන්න අවශ්‍යයි. ගිය සතියේත් අපි මතක් කළා. මුල් කාලෙදී අපි භාවනාවක් වඩනකොට මේ ඇතුළත හිත පිහිටුවා ගන්න උත්සාහයක් දරනවා. මේක අවස්ථානුකූලව ප්‍රයෝජනෙ සලකලා කරන වැඩක්. කායानुපස්සනාවේදී අපි කරන්නේ ඒකයි. බාහිරට හිත යන්න නොදී අපි කයේ හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. වේදනානුපස්සනාවේදීත් බාහිරට හිත යන්න නොදී මේ ඇති වෙන හටගන්නා වේදනාවන්ගේ හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක එක්තරා අන්දමකින් අවස්ථානුකූලව ප්‍රයෝජනෙ සලකලා කරන වැඩක්. දැන් සාමාන්‍යයෙන් හැබැයි මේ தত্ত্বය දන්නේ නැති කෙනා සාමාන්‍යයෙන් ඉන්නේ එතකොට එක්ක අතීතේ එක්ක අනාගතේ. මොකද හිත බාහිරට යොමු වෙලා තමයි තියෙන්නේ. වික්ෂිප්ත වෙලා තමයි තියෙන්නේ. ඒ වික්ෂිප්ත බව නැති කරගන්න හිත එකතු කරගන්න ඒකාග්‍රතාවයක් හදාගන්න අපි අපි කරන මූලික පියවර තමයි මේ කය තුල හිත පැවැත්වීම. ඉතින් එතකොට කය ඇසුරු කරන ගතියක් ඇතුළත ඇසුරු කරන ගතියක් එතන තියෙනවා. ඊපස්සේ පස්සේ ඉතින් විපස්සනාවකදී ඕක ගලවලා යනවා නැත්නම් මේ එතනිනුත් හිත නිදහස් කරගන්න පුළුවන් වෙනවා. කෙසේ නමුත් දැන් ඔන්න සමාධි මට්ටමකදී කොහොමද සමාධිය තුළ හිත ගැලෙන්නේ? සමාධියට හිත වහල් වෙන්නේ. සමාධිය ඒ තුළ නිමක්ත වෙන්නේ කොහොමද කියන කාරණාව මේ කච්චාන මහරහතන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. දැන් යම්ස කෙනෙක් ප්‍රථම ධානයටපත් වෙනවා. ඒ ප්‍රථම ධානය ගැන ඉතින් විස්තර වෙනවා මේ අනිකුත් නීවරණ අයින් කළා දාලා විවිධ අකුසල් පැති දුරු කළා. ඒ හටගන්නා වූ විවේකයෙන්, निराமிස ප්‍රීතියෙන් යුක්තව ඒ යම් තෝරගත් අරමුණට නැවත නැවත හිත නංවමින් ඒ තුල නිමග් ඒ තුල නිමග්න වෙමින් ඒක ඇසුරු කරමින් ප්‍රීතියක් සුවයක් සහිතව ඒකාග්‍ර ඒකාග්‍ර වෙච්ච හිතකින් වාසය කරනවා. මේ తত্ত্বය ප්‍රථම ධානයේ වශයෙන් විස්තර කරනවා. මෙහිම වාසය කරද්දී විවේකජ ප්‍රීති සුඛානුසාරේ විඥානං හෝති. ඒ හටගත්තා වූ විවේක ප්‍රීති සුඛයට නැත්තම් දැන් නීවරණ ඔක්කොම අයින් වෙලා තියෙනවා. ඒ නීවරණ අයින් වෙච්ච නිසාම හිතේ තියෙනවා එක්තරා සංසිඳීමක්. ඒ සංසිඳීමට ලොල් වෙනවා. ඒ සංසිඳීමට ඇලෙනවා. සංසිඳීමටත් අමතරව දැන් ඔන්න ප්‍රීතියක් පහළ වෙනවා. සැපයක් පහළ වෙනවා. ඒ සැපයට ඇලෙනවා. ඒ ප්‍රීතියට ඇලෙනවා. එතකොට භාවනා කරන්නෙම ඔය தත්ත්වය ඇති කරගන්න. කෙනෙක් වාඩි වෙනවා මේ මෙබඳු කායික මානසික සුවයක් ඉල්ලගෙන. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සමාධියට ඇලුම් කරන ගතිය, සමාධියට ලොල් වෙච්ච ගතිය. ඒක ඉල්ලන ගතිය මෙතන පෙන්눔 කරනවා. ඉතින් ඒක ලැබෙනවා අපි තුමු යාට ලැබුණා. ලැබුණාට පස්සේ මේ ලබන සුවය ඇසුරු කරමින් ඒකේ තව තව নিমগ্ন වෙමින් වාසය කරනවා. විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝති. විවේකජ පීති සුඛ අස්සාද ගතිතං. ඊළඟට කියනවා මේ ලබන විවේකයෙන් ඒ ප්‍රීතියෙන් සුඛයෙන් යම් ආස්වාදයක් ලැබෙනවා. ඒ ආස්වාදයේ දැන් හිත පැටලිලා තියෙන්නේ. ඊට පස්සේ විවේකජ පීතිසුඛ ආස්වාද විනිබද්ධම්. මේ ලබන ආස්වාදයට දැන් බැඳිලා තියෙන්නේ. හිත ඒ තුල ආසාවෙන් බැඳිලා තියෙන්නේ. විවේකජ පීතිසුඛ ආස්වාද සංයෝජන සංයුක්තා. ඒ නිසාම අනිකුත් සංයෝජනත් දැන් පහළ වෙන්න පුළුවන්. තව තව මේකේ පැටලෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ප්‍රථම ධානය වඩන යෝගාවචරයේ නොදැනුවත්වම ඒකෙන් පහළ වෙන යම්කිසි සුවයකට ආස්වාදයකට ප්‍රීතියකට සැහැල්ලුවකට ආස කරමින් ඒකට බැඳිලා ඒක පැටලිලා විඥානය එතන පළපදියම් වෙලා මුල් බැහැගෙන ඉන්න පුළුවන් తත්වය විස්තර කරනවා. ඊට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ මේක දෙවනි ධ්‍යානයටත් විස්තර කරනවා. මොකද දෙවනි ධ්‍යානයට එනකොට ඒක හරි ප්‍රබලයි. කලෙවෙනි එකටත් වඩා එතන යම්කිසි සමාධියේ ප්‍රබලත්වයක් තියෙනවා. ඒතර ඒ තියෙන සමාධිමත් තත්වයට, ප්‍රබල සමාධියට දැන් මෙයාගේ හිත ඇලෙන්න පුළුවන්. ඒක තමයි යාගේ අභිප්‍රාය වෙන්නේ භවනා කරන්නේ ඒ தত্ত্বය ඇති කරගන්න. ඊට පස්සේ ඒ තුල নিমগ্ন වෙලා වාසය කරනවා. ඒතර හිත දැන් තියෙන්නේ අර සමාධියම ඇසුරු කරමින් සමාධිය තුලම নিমগ্ন වෙලා සතිය පැත්තකට ගිහිල්ලා සමාධිය ඉස්සරහට ඇවිල්ලා දැන් තියෙන්නේ. ඒකට අපිට මේක වෙන්න පුළුවන්. මුල් කාලෙදී මෙහෙම தත්වයක් නැහැ. මුල් කාලේ හිත විසිරෙනවා. හිතේ සමාධියක් නැහැ. හැබැයි ඉතින් උත්සාහයෙන් එයා සතිය දියුණු කරනවා. සතිමත් බව දියුණු කරන්න විවිධ අභ්‍යාසයන් වල අභ්‍යාසවල යෙදෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් ටික ටික සතිය වර්ධනය වෙනවා. සතිය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න කාලයක් යනකොට සමාධියකුත් හැදෙනවා. පස්සේ පස්සේ මොකද වෙන්නේ? සමාධිය ඉස්සරහට එනවා අපිට සතිය අමතක වෙනවා. මොකද සතියේ නැහැ අර ඉස්සරහට පනින ගතිය. හැබැයි සමාධියේ තියෙනවා ඉස්සරහට පනින ගතිය. සතිය යටපත් කරගෙන දැන් සමාධිය මතුවෙනවා. දැන් ඉතින් වාඩි වෙලා විනාඩි 5ක් 10ක් යනකොට හිත සමාධිමත් වෙලා. ඉතින් ඒක තවදුරටත් කෙනෙක් වර්ධනය කරනකොට වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ සමාධියේ සමාධි ස්වභාවය හුඟා උත්සන්න වෙලා සතිමත් ස්වභාවය හුඟාක්ම දුර්වල වෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? එයා දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලාවත්. මේ දවල්ද රෑද කියලාවත් දන්නේ නැහැ. මොකද්ද එකක් අස්සට යනවා. ඒ තුල নিমগ্ন වෙලා වාසය කරනවා. ඔන්න සෑහෙන වෙලාවකට පස්සේ එකෙන් එළියට එනවා. එළියට ආවට පස්සේ දන්නවා දැන් නම් හුස්ම ගන්නවා. දැන් ඇවිල්ලා දවල් කාලේ. දැන් ඇවිල්ලා පාදයේ යම් තැනක් රිදෙනවා කියලා දැන් ආයෙත් අර ප්‍රകൃති මනසට එනවා. ඒතර අර සමාධියේ හිටපු කාලය තුලම කිසිම සිහියකින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඒක ඇත්තටම කියනවා නම් ඒ තරම් නිවැරදි සමාධියක් නෙමෙයි. ඒ සමාධිය තුල නිමක් වෙවීමක්. සමාධියේ හිරවීමක්. සම්පිතං කියලා කියන්නේ ඒ තුල පළපදියම් වීමක්. මේ తত্ত্বය ဒုတိ ය ධානයටත් වෙන්න පුළුවන්, තෘතීය ධානයටත් වෙන්න පුළුවන්, ඒ වගේමයි චතුර්ථ ධානයටත් වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථා හතරම මහා කච්චාණ මහරතන් වහන්සේ විස්තර කරනවා. වෙනස තියෙන්නේ ඒ ඒ ධානයේදී ඒ මතුවෙන తত্ত্বය වෙනස්. ඒ ඒ తত্ত্বයට තමයි හිත ඇලෙන්නේ. පළවෙනි ධානයේ නම් තියෙන්නේ අර මේ නීවරණ අයින් වෙලා ගා ප්‍රීති සහගත ගතියක්. නීවරණ අයින් වීමේ සතුටක් ඒ සතුටට තමයි හිත ඇලිලා තියෙන්නේ. දෙවැනි ධ්‍යානයේදී සමාධිය හරි ප්‍රබලයි. ඒ ප්‍රබල සමාධිමත් ගතියට තමයි හිත ඇලිලා තියෙන්නේ. තුන්වෙනි ධ්‍යානයේදී කායික සුවයක්, මානසික සුවයක් තියෙනවා. දැන් හොඳට සියල්ල ලැබුණා වගේ ගතියක් තියෙනවා. අන්න ඒකට තමයි හිත බැහැගෙන ඉන්නේ. හතරවෙනි ධ්‍යානයේදී විශේෂයෙන්ම උපේක්ෂාවට තමයි හිත බැහැගෙන ඉන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ සමාධි වඩන්නත් ඕනේ. හැබැයි ඒක පමන දැනගෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවයක් පවත්වමින් තමයි ඒක වඩන්න තියෙන්නේ. දැන් මේ ඊළඟට මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරන කොහොමද කෙනෙක් සමාධියකුත් වඩමින් ඒක ගැලෙන්නේ නැතිව ඒකට ඇලෙන්නේ නැතුව ඒකට ලොල් වෙන්නේ නැතුව වාසය කරන්නේ. කතංචාවසෝ අජ්ජත්තං චිත්තං අසන්ටිතන්ති උච්චති. අර විදිහට මෙයා ප්‍රථම ධානය වඩනවා. හැබැයි ඒ ප්‍රථම ධානය හරහා පහළ වෙච්ච යම් වේදනාවක්, යම් සුවයක්, සැහැල්ලුවක්, ප්‍රීතියක් ඒ එකක්වත් මගේ කරගන්න යන්නේ නැතුව ඒක මම කියා ගන්න යන්නේ නැතුව ඒක අස්සට රිංග ගන්න යන්නේ නැතිව ඒකෙන් බැහැර වෙලා ඒ සියල්ල දිහා බලන්න පුළුවන් තත්ත්වයක්. දැන් මේ යෝගාවචරය තුළ ඇති වෙලා තියෙනවා. දැන් මේ පිටුතුන්ට සමහරට මතක් ඇති සතිපට්ඨාන සූත්‍රය විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනා කොටසදී එක ක්‍රමයක් පැහැදිලි කරනවා සමාහිතං චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. ඔන්නේ පජානාති කියන වචනේ අතිශය වැදගත්. දැන් හිත සමාධිමත් වෙලා තියෙනවා, ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒක නිකන් බාහිරින් ඉඳන් අපිට පේනවා. අපිට දැනෙනවා. හරියට නිකන් කය ඇවිදිනකොට අපිට දැනෙනවා දැන් මේ කය ඇවිදිනවා. අපි හොඳ සිහියෙන් ඉන්නේ. හරියට ඒ ඇවිදින කය දිහා අපි බාහිරින් ඉඳගෙන වෙන එක්කෙනෙක් ඇවිදින දිහා බලන් ඉන්නවා වගේ දැන් අපිට පේනවා. අන්න ඒ වගේමයි දැන් හිත සමාධිමත් වෙලා තියෙනවා. හැබැයි හොඳ සිහියෙන් ඒ සමාධිමත් වෙච්ච හිත දිහා බලාගෙන ඉන්නවා. තේ සමාධිමත් ගතියේ ස්වභාවය, එතන තියෙන සැහැල්ලුව, ප්‍රීතිය කොයි දේ වෙන්නත් පුළුවන්. හැබැයි ඒවා එකක්වත් මගේ කරගන්න ගිහිල්ලා නැහැ. ඒක අස්සට ඕන්ට වඩා රිංග ගන්න ගිහිල්ලා නැහැ. ඒ නිවැරදි සමබරතාවයක් පවත්වා ගනිමින් සමාධිමත් తত্ত্বය අත්දකිනවා හොඳ සිහියෙන්. සතිය හොඳට තියෙනවා, පවතිනවා. පජානාති කියන මේ දැනුම හොඳට පවතිනවා. දැනුවත්ව තමයි වාසය කරන්නේ. ඒතර ප්‍රථම ධානය ඔන්න ඔය විදිහට වඩන්න පුළුවන් හැකියාවක් එකක් තියෙනවා. ඉතින් මේ විදිහටම මහා කච්චාණ මහරතන් වහන්සේ ဒုတိ ය ධානය ගැනත් විස්තර කරනවා. බොහොම ප්‍රබල සමාධියක් තියෙනවා. හැබැයි මේ ප්‍රබල සමාධියක් තියෙන බව හිත දන්නවා. එයා ඒක අස්සට රිංගගෙන ඒකේ සම්පූර්ණයෙන්ම සිහියෙන් තොරව වාසය කරනවා නෙමෙයි හොඳට සිහියෙන් තමයි වාසය කරන්නේ. ඒතර සමාධියේ යම් අඩු වැඩි වීම වෙනවා නම් එයා හොඳට ඒක අත්දකිනවා. සමාධිය දුර්වල වෙනවා නම් ඒකත් එයා හොඳට අත්දකිනවා. ඉතින් මේ විදිහට යම් හෝ සමාධි තත්වයක් තියෙද්දි ඒක අත්දැකීමින් ඒක දැනුවත් වෙමින් ඒ ගැන හොඳට දැනුවත් තමයි වාසය කරන්නේ. ඊට පස්සේ වගේමයි තුන්වෙනි ධ්‍යානය ගැනත් විස්තර කරනවා. එතන තියෙන උපේක්ෂාවට සැපයට ලොල් වෙන්න යන්නේ නැතුව දැන් උපේක්ෂාවක් තියෙනවා, දැන් සැපයක් තියෙනවා කියලා ඒකෙන් බාහිරෙන් ඉඳගෙන බලන්න පුළුවන් ගතිය. ඒක විඳ ගන්න පුළුවන් ගතිය. ඒකට අහු වෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන් ගතිය දැන් මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා. හතරවෙනි ධ්‍යානය ගැන ඊළඟට විස්තර කරනවා. එතනක් තියෙන මේ උපේක්ෂාවට අහු වෙන්නේ නැතුව ඒකට මම කියා ගන්න යන්නේ නැතුව ඒක තුරට රිංග ගන්න යන්නේ නැතුව මේ උපේක්ෂාවක් තියෙන බව දැනගෙන හොඳ සිහියෙන් වාසය කරනවා. ඒතර මේ විදිහට මහා කච්චාන මහරහතන් වහන්සේ දැන් ඇතුළත හිර නොවීම ගැන ඇතුළත පැටලෙන්නේ නැතුව ඇතුළත නිමක් නොවි වාසය කිරීම ගැනත් දැන් දේශනා කළා. ඊට පස්සේ තමයි තවත් ගැඹුරු කාරණාවක් මෙතනදී විස්තර වෙන්නේ. මොකද්ද මේ අනුපාදා පරිතස්සනා හෝති කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා කිසිවක් උපාදාන කරලා නැත්තම් ඒ කියන්නේ ඔක්කොම හරි කියලා. ඉතින් යෝගාවචරයෙන් ඇතම් වෙලාවට මුහුණ පාන ප්‍රශ්නයක් තමයි හිත ක්‍රමානුකූලව උපාදාන වලින් නිදහස් වුනහම ඒ தත්ත්වය පවත්වන්න නොහැකියාව. අපි හිතමු යම්සි කෙනෙක් වේදනා අනුපස්සනාවක නිරත වෙනවා. ඉතින් ආ පැමිණෙන සැප වේදනාවන් අත්දකින්නවා, උපේක්ෂා වේදනාවන් අත්දකින්නවා, දුක් වේදනාවන් අත්දකින්නවා. ඒක හොඳින් නිරීක්ෂණය කරනවා. මේ විදිහට ඒවා නිරීක්ෂණය කරමින් වාසය කරනකොට යාට එතකොට යම් පමණක දැන් අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ සැප වේදනා හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, දුරු වෙලා ෂය වෙලා යන ආකාරය දුක් වේදනා හට ගන්න ආකාරය වෙනස් වෙන ආකාරය ෂය වෙලා යන ආකාරය උපේක්ෂා වේදනාවන් හට ගන්න ආකාරය වෙනස් වෙන ආකාරය ෂය වෙලා යන ආකාරය ඉතින් මේවා හොඳට බලමින් හොඳට ප්‍රත්‍යක්ෂ නුවණක් ඒවා සම්බන්ධයෙන් වඩා ගනිමින් වාසය කරනවා එතකොට මේක මේ පොතකින් ලබන දැනුමක් නෙමෙයි මේක භාවනාමය ඥානයක් තමන්ගේ කයේ වෙන්න පුළුවන් හිතේ වෙන්න පුළුවන් විවිධ වේදනාවන් පහළ වෙනවා ඒවා ඉතාම හොඳින් නිරීක්ෂණය කරමින් වාසය කරනවා දැන් මේ වාසය කරලා කාලයක් යනකොට යාට දැන් සැප වේදනාවක් ආවත් ඒකෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න පුළුවන්. දුක් වේදනාවක් හටගත්තත් ඒකෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න පුළුවන්. උපේක්ෂා වේදනාවක් පහළ වුණත් ඒකෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න පුළුවන්. දැන් එතකොට හොඳ සමබරතාවයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් සාර්ථකයි. දැන් හොඳට වැඩේ කරගෙන යනවා. වේදනානුපස්සනාව වඩනවා. දැන් මෙහෙම කාලයක් යනකොට දැන් තවත් ඉතින් නුවණ දියුණු වෙනවා. අර තනි සැප වේදනාවක් කියලා ගත්ත එක දැන් කුඩා කුඩා සැප වේදනා රාශියක් වශයෙන් උනත් පේන්න පුළුවන් දුක් වේදනා කුඩා කුඩා දුක් වේදනා රාශියක් වශයෙන් පේන්න පුළුවන් ඒ වගේම උපේක්ෂා වේදනාවක් උනත් කුඩා කුඩා උපේක්ෂා වේදනාව රසක් වශයෙන් පේන්න පුළුවන් ඉතින් දැන් තවදුරටත් මෙයා සූක්ෂමව මේ බලවත් අන්දමින් විපස්සනාවක් වඩනකොට ඒතර මේවා සැප දුක් උපේක්ෂා වශයෙන් දැනගන්නත් අමාරු වෙනවා දැන් නිකන් මොකද්දෝ වේදනාවක් තියෙනවා අතිශය සූක්ෂමයි ඉතා කුඩා කුඩා වේදනා රාශියක් තියෙනවා. ඒවා එක එකක් ගානේ බොහොම ෂණිකව බිඳිලා යනවා. හට ගන්නවා බිඳිලා යනවා. හට ගන්නවා බිඳිලා යනවා. ඉතින් මේ වගේ අත්දැකීමක් ලබද්දී යෝගාචරය ඉතින් තව තව විපස්සනා නුවණකින් වැඩෙනවා. ඊට පස්සේ යම් අවස්ථාවක දැන් මේ දැනුම දැන් මේ අවබෝධය හොඳට වර්ධනය වෙලා පැමිණි අවස්ථාවකදී හිත උපාදාන නොකරන තත්වයකටපත් වෙන්න පුළුවන්. නිකන් දැන් වේදනාව ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා ඒවැ තිබිච්ච කිසිම රසයක් නැහැ. මේක සැපක්ද දුකක්ද උපේක්ෂාවක්ද කියලාවත් වෙන් කරගන්න බෑ. ඔකගෙම තියෙන නිකන් ඒක රස වෙච්ච තත්වයක්. කිසිම ආසාවක් දැන් මේවා කෙරෙහි නැහැ. දැන් හිත ටික ටික විරාගී තත්වයකට මේවෙන් ඈත් වෙච්ච තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් ওই தත්ත්වය තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න යම් වෙලාවකදී මේ වේදනා එකක්වත් ඇසුරු නොකර හිත උපාදාන නොකර ඉන්න පුළුවන්. අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් මේ කාරණාව පතිපට්ඨාන සූත්‍රයේදී මතක් කරලා දෙනවා. දැන් මේ தත්ත්වය ඇති වුණාට යෝගාවචරයට ඒක පවත්වන්න බෑ. ඉතින් අපි මේ විදිහට හිත වේදනාවන්ගෙන් නිදහස් වුණා. නිදහස් වෙච්ච ගමන් චකිතයක් ඇති වෙනවා. දැන් කොහෙද ඊළඟට හිත තියන්නේ? සමහර දින් ආයෙත් ඔන්න කයේ හිත තියෙනවා. ආයෙත් ඔන්න හිත දිහා බලන්න කියලා ඔන්න හිතේ වතු වෙච්ච චකිතය ඔන්න දැන් තේරෙනවා. හිත වික්ෂිප්ත වෙනවා. දැන් හිත එක පාටම දැන් උපාදාන වලින් නිදහස් වුණා. ඔන්න අපි බය වෙලා S2 අරිනවා. ඔන්න වගේ තත්ත්වයක් තියෙනවා. මොකද අපි ගාව සක්කාය දිට්ඨියක් තියෙනවා. අපි මේක අල්ලගෙන හිටියේ. එක්ක මේ කය අල්ලගෙන හිටියා, එක්ක වේදනා අල්ලගෙන හිටියා, එක්ක හිතේ පහළ වෙන විවිධ සංඥාවන් අල්ලන් හිටියා. නැත්තම් හිතේ තියෙන විවිධාකාර ගති ලක්ෂණ ඒවා අල්ලගෙන හිටියා. ඉතින් ඒ නිසා දැන් මේ ඔක්කොම ටික අතහැරපු ගමන් අපේ හිතේ ලොකු චකිතයක් ඇති වෙනවා. බියක් තැති ගැනීමක් හට ගන්නවා. ඔන්න ඔය தત્ත්වය තමයි දැන් මේ විස්තර කරන්නේ කතංචාවසෝ අනුපාදා පරිතස්සනා හෝති. උපාදාන නොකරද්දිත් හිතේ එක්තරාන්දමක චකිතයක් ඇතුළතින්ම එන නිකන් අසහනකාරී ගතියක්. ඒ උපාදාන නොකරන தત્ත්වය පවත්ව ගන්න බැරි ගතියක්. පහළ වෙන්නේ කොහොමද කියන කාරණා තමයි පැහැදිලි කරන්නේ. දැන් එතකොට ඒක වෙන්න හේතු රාශියක් හේතු රාශියක් කියනට වඩා එක එක ස්කන්ධය සම්බන්ධයෙන් හේතුවක් වෙනවා. දැන් අපි එක්ක රූපස්කන්ධය නැත්නම් අපි හිතමු සරලව මේ කය ගැන ලොකු ආසාවක් තියෙනවා. ඉතින් කය මගේ කරගෙන ඒක මම කරගෙන තමයි වාසය කරන්නේ. ඉතින් එතකොට මේ කය සම්බන්ධයෙන් අපිට ලොකු සක්කාය දිට්ඨියක් තියෙනවා. මේ කය අපි එකක් කියලා ගන්න. මේක තමයි මගේ කය. මං හරි ලස්සනයි. මං හරි හැඩයි කියලා. ඉතින් අපි මේ කය මම කරගෙන ඒ තුලින් කෙනෙක් හදාගෙන පුජ්‍යලයක් හදාගෙන ස්ත්‍රියක් පුරුෂයෙක් හදාගෙන තමයි ඉතින් අපි වාසය කරන්නේ. ඉතින් ඒකට අපි කියන සක්කාය දිට්ඨිය කියලා. රූපය ඇසුරු කරන සක්කාය දිට්ඨිය. රූපං අත්තතෝ සමනුපස්සති. මේ රූපයම මේ කයම මම කියලා සලකනවා. රූපෙම ආත්මය වශයෙන් සලකනවා. රූපවන්තං වා අත්තානං. ඒතර තමන්ට මේ බඳු රූපයක් තියෙනවා කියලා එක්ක සලකනවා. තමන්ට අයිතියක් තියෙනවා. නැත්තම් තමනුයි රූපය අතර ලොකු ඍජු සම්බන්ධයක් තියෙනවා කියලා සලකනවා. නැත්නම් රූපය අස්සේ මම ඉන්නවා කියලා සලකනවා. ඉතින් මේ විදිහට මොකක් හෝ ක්‍රමයකට මේ රූපයත් එක්ක ලොකු ඍජු දැඩි සම්බන්ධයක් පවත්වමින් ඒක මම කියාගෙන මගේ කියාගෙන තමයි ඉතින් අපි වාසය කරන්නේ. ඉතින් යම් වෙලාවකද කායानुපසනාවක යෙදෙනකොට ඒ රූපයෙන් හිත ගැලවුණොත් සම්පූර්ණ උපාදාන නොකර හිටියොත් ඔන්න අපේ හිතේ පුදුමාකාර බයක් ඇති ගැනීමක් චකිතයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒතකොට තමයි ටංගාලා ඇස්සරලා බලන්නේ. ආයෙත් ඔන්න ඇස්සරලා අපේ කය තියනවාද අතපය තියනවාද කියලා බලන්නේ මම ජීවත්ව ඉන්නවාද කියලා බලන්නේ දැන් අර ඒ ඇතිවෙච්ච බය නිසා. මොකද ලොකුවට අපි මේ කය උපාදාන කරගෙන ඉන්නේ. කය මම කියාගෙන ඉන්නේ. කය මගේ කියාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහටම වේදනාවක්. අපි සැප වේදනාවට හරි කැමති. ඉතින් එතකොට ඒ සැප වේදනාව මම කියාගෙන ඉන්නේ. දැන් මේ වෙලාවේ මම සැප විඳිනවා. මේ වෙලාවේ එක්ක මට දැන් අසනීපයි. මේ හින්දා මට දැන් දුකක් තියෙනවා. කියලා ඉතින් මේ වේදනාව මම වශයෙන් සලකනවා. ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් යම් වෙලාවකට අපිට වේදනානුපස්සනාවක් වඩමින් වාසය කරනකොට ওই తত্ত্বය తాවකාලිකව හෝ බිඳුනොත් හිත එකම වේදනාවක්වත් ඇසුරු කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම වේදනාවලින් නිදහස් වුණොත් දැන් එකපාරටම හිතේ ලොකු චකිතයක් ඇති වෙන්න පුළුවන්. මෙතෙක් කාලයක් මේ බරපතල විදිහට වේදනාවන් මම කියාගෙන මගේ කියාගෙන හිටියේ. දැන් ඔන්න එක වේදනාවක්වත් දැනෙන්නේ නැහැ. දැන් ඉතින් මොකක්ද උනේ? දැන් මේ පණ ගියාද? දැන් මට සිහිය නැද්ද කියලා ඉතින් එක්ක ඇස් දෙක අරලා බලනවා අතපය අත ගාලා බලනවා මොකද මේ අර තිබුච්ච සක්කාය දිට්ඨියට ලොකු පහරක් වැදිලා නැත්තම් විවිධාකාර සංඥාවන් අපේ හිතේ තියෙනවා මම ඇවිල්ලා ස්ත්‍රියක් මම ඇවිල්ලා පුරුෂයෙක් මම ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නමක් මම ඇවිල්ලා අපි තුමු අම්මා කෙනෙක් මම ඇවිල්ලා තාත්තා කෙනෙක් මම ඇවිල්ලා ගුරුවරයෙක් ඉතින් මොනවා හරි අපි හදාගත්ත සංඥා ගොඩක් අපේ ඔළුවේ තියෙනවා අපි ඒවට ඇඳලා තමයි වාසය කරන්නේ ඒවා තමයි අපි ඒවා තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒ චරිතය තමයි අපි රඟපාන්නේ. ඊට අමතරව ඉතින් අපි එකතු කරගත්ත අධ්‍යාපනයෙන් එකතු කරගත්ත ගෞරව නම්බු නාම තියෙනවා. ඉතින් ඒවත් ඔක්කොම දාගෙන ඉතින් මේ සංඥා ගොඩක පැටලිලා තමයි අපි වාසය කරන්නේ. ඒතර විපස්සනාවක් වඩද්දී ඔය ඔක්කොම ටික තුනී වෙලා තුනී වෙලා තුනී වෙලා ගිහිල්ලා ඔක්කොගෙම හිත නිදහස් වුණොත් දැන් ඉතින් ලොකු චකිතයක් ඇතිවෙනවා. දැන් මේ මට මොකද උනේ? මම නැති වෙයිද? එක මෙච්චර හොඳට මං හිටියා මෙච්චර හොඳට මම කෙනෙක් වෙලා පුඤ්ජලයක් වෙලා මමෙක් වෙලා වාසය කළා. ඒ හිටියේ මට මොකද වුනේ කියලා දැන් ඉතින් එකපාරට ඇස් දෙක අරලා බලනවා. මම මේ ඉන්නේ කොහෙද කියලා ආයෙත් ඉතින් ඒ අක්ෂාංශ දේශාංශ මොනවාද කියලා හොයලා බලනවා. ඉන්න පොසිෂන් එක හොයලා බලනවා. දැන් ඉතින් තේරෙනවා ඒ අපි අල්ලගෙන හිටියේ ඒ රාමුව බිඳුන ගමන් අපේ හිතේ ලොකු බයක් ඇති ගැනීමක් ඇති වෙනවා. ඒ වගේමයි ඉතින් අපි හිතමු අපේ තියෙන නිර්මාණශීලීත්වයට අපේ තියෙන හිතන්න පුළුවන් හැකියාවට එහෙම නැත්නම් මම රාග චරිතයක් කියලා හදාගත්ත එකට නැත්නම් මට හුඟක් කේන්ති යන කෙනෙක් මම කියලා හදාගත්ත එකට එමත් නැත්නම් මම ඉතින් හරීම කරුණාවන්ත කෙනෙක් කියලා හදාගත්ත එකට නැත්නම් මම ඉතින් කාටත් උදව් කරන සත්පුරුෂයෙක් කියලා හදාගත්ත එකට මේ කොයි විදිහට හව අපි හදාගත්ත ඒ අපේ හිතේ පහළ වෙන විවිධ චෛතසිකයන් මුල් කරගත්ත විවිධ චරිත තියෙනවා අපි ගාව. රාග චරිතයක්, ද්වේෂ චරිතයක්, බුද්ධි චරිතයක්. ඉතින් নানা ප්‍රකාර චරිත ඉතින් අපි හදාගෙන ඉන්නවා. ඉතින් ඕවත් ඔක්කොම ගැලවිලා යනවා. අර උපාදාන ගැලවෙනකොට, ෂය වෙනකොට ඔන්න ඉතින් ඕවත් ගැලවිලා ගියේ ගමන් ඔන්න හිතේ එක්තරාන්දමක චකිතයක් පහළ වෙනවා. අසහනකාරී ගතියක් පහළ වෙනවා. මෙතෙක් කාලයක් කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා අපි මේ වාසය කළා. දැන් ඒ කෙනාට, ඒ පුජ්‍යලයට, ඒ මමට මොකද්ද උනේ? එතකොට මේ වගේ තමයි අර උපාදාන වලින් තොර හිත අපිට පවත්වන්න බැරි කම එක්තරා අන්දමකින් අපි තුල සක්කාය දිට්ඨිය ඇති බවට නිරූපණයක් සපයනවා. අපි ගාව සක්කාය දිට්ඨිය ප්‍රබලව පවත්නා තාක් හිත උපාදාන වලින් තොරව පවත්වන්න බෑ. අපි විපස්සනාව හරහායි උපාදාන වලින් තොර తත්වය නැවත නැවතත් ඇති කර ගනීවි. නමුත් ඒ ඇති කරගත්ත ගමන් ඔන්න අපේ හිතේ සලිත වීමක්, චකිතයක්, තැති ගැනීමක්, බියවීමක් පහළ වෙන්න පුළුවන්. ඒ தත්ත්වය තමයි කතංචාවසෝ අනුපාදා පරිතස්සනා හෝති කියලා මේ මහා කච්චාන මහරහතන් වහන්සේ පෙන්ලා දෙන්නේ. උපාදාන වලින් තොර වීම ඊටාම් වටිනවා. නමුත් ඒ தත්ත්වය පවත්වා ගන්න බැරි වීම එහෙමනම් මෙන්න මේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන තමයි අපිට සිද්ධ වෙන්නේ. දැන් එතකොට කොහොමද කතංචාවසෝ අනුපාදා අපරිතස්සනා හෝති. උපාදාන වලින් තොර වෙලා ඒ වගේමයි හිතේ කිසි පරිතස්සනාවක් නැතිව. අර වගේ අසහනකාරී ගතියක්, බියවීමක්, තැති ගැනීමක්, චකිතයක් පහළ කරගන්න නැතිව ඒ කිසිම උපාදානයකුත් නොකර බොහොම සැහැල්ලුවෙන් ඒ වගේමයි සියලු සියල්ල අතහැරපු ගතියකින් කෙනෙක් පුජ්‍යලයක් නොවි වාසය කරන්නේ කොහොමද? ඒක ඒ කාරණාව තමයි ඊළඟට මේ තුන් ඊළඟ අවස්ථාවේ පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් එතෙන්දී පෙන්වන්නේ යම්කිසි මේ ප්‍රතිපදාවක් පුරන, තෙරුවන් සරණ ගිය ඒ ප්‍රඥාවන්ත නුවණක් තියෙන විපස්සනාවක් වඩන ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒතර එයා මේවා අහලා තියෙනවා. මෙතන තියෙන එක්කෝ හේතුඵල ධමයක්, මෙතන සත්වයේ පුජ්‍යලයක් නැහැ. ඉතින් මම මේ අවිද්‍යාව නිසා මේ විදිහට සත්වයේ පුද්ගලයෙක් වශයෙන් සලකන්නේ කියලා එක්තරා අන්දමක සූදානම් ශරීරයක් යාගාව තියෙනවා. විශේෂයෙන්ම හේතුඵල ධමයක් මෙතන ක්‍රියාත්මක වෙන බව පොඩ පොඩ එයා දැන් විපස්සනාවෙන් අත්දකිනවා. දැන් ඇත්තම මේ විපස්සනාවක් අපි වඩනකොට අර ප්‍රඥාව දිනු කරගැනීමේ අවශ්‍යතාවය ඔන්න ඔතනයි තියෙන්නේ. අපිට එකපාරටම අර විපස්සනායෙන් ලැබෙන ප්‍රතිඵලය නැත්තම් දරා ගන්න බෑ. අපිට සුතමේ ඥානයකින්, චින්තාමේ ප්‍රඥාවකින් සෑහෙන පිටු අහලා ඒ අපි ලබන භාවනාමය අත්දැකීමට ලැබෙනවා නම් අපිට ඒ ගැන බියක් ඇති කරගන්න නැතුව, චකිතයක් ඇති කරගන්න නැතුව, සැකයක් ඇති කරගන්න නැතුව ඒ අපි ලබන අත්දැකීම තවදුරටත් පවත්වන්න අවස්ථාවක් තියෙනවා. ඒ අත්දැකීම ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. අත්දැකීම නිකම්ම පහළ වුණාම නැත්තම් අපි කරගෙන යන ප්‍රායෝගික වැඩපිළිවෙල හරහා ඒක පහළ වුණාම අපි ගාව ලොකු සක්කාය දිට්ඨියක් තියෙනවා ඒ වගේමයි අපිට කිසිම සුතමේ ඥානයකුත් නැත්තම් ඒ අත්දැකීම අපිට පවත්වන්න තේරෙන්නේ නැහැ. අත්දැකීම ගැන වටිනාකමක් අපි දන්නේ නැහැ. දැන් මෙතෙන්දි විස්තර වෙනවා සුතවා ආර්ය ශාවකෝ අරියානන් දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ ඉතින් මේ ශ්‍රතවත්ව ආර්ය ශාවකෙක් එයා හොඳට බණ අහලා තේනවා සත්පුරුෂයෙන් ඇසුරු කරලා තේනවා මොකද්ද මේ ආර්ය ධර්මය කියලා පොඩ්ඩක් විමසීමක් තියෙනවා අනේ බන්දු කෙනෙක් මේ ප්‍රතිපදාවක් පුරනකොට විපස්සනාවක් වඩනකොට එයා දැනගෙන ඉන්නවා නිකන් සුතමේ ඥානයක් වශයෙන් හෝ චින්තාමේ ඥානයක් වශයෙන් හෝ මේ කය කියන්නම් මම නෙමෙයි. ඒ වගේම එයා කායන පස්සනාවේ යෙදෙනකොට ධාතු මනසිකාරයක් වගේ භාවනාවක් වඩනකොට එයාට ඒක සෑහෙන දුරකට දැන් පොඩ පොඩ ප්‍රත්‍යක්ෂ වෙනවා. මුලින් නම් එයා හිතාගෙන හිටියා මේ කය මම කියලා. දැන් එයාට තේරෙනවා මේ කය කියන්නේ එහෙම තනි ඒක ඝණයක් නෙමෙයි මේකේ කැලි ගොඩක් තියෙනවා. කෙස්, ලොම්, මස් නහර, ඇට, ඇට මිදුළු ඔය විදිහට ඉතින් කොටස් ගොඩක් තියෙනවා. මේ කොටස් ගොඩක එකතුවක් මේක තියෙන්නේ කියලා ඉතින් සෑහෙන දුරකට ඝන සංඥාව දුරු කරගෙන තියෙනවා. තවත් ඉතින් ගැඹුරකට යනකොට මෙතන හුදු ධාතු ස්වභාවයක් තියෙනවා. ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. පඨවි ධාතු ලක්ෂණය නැවත නැවතත් දකින්නවා. ආපෝ ධාතු ලක්ෂණ නැවත නැවතත් දකින්නවා. තේජෝ ධාතු ලක්ෂණ නැවත නැවතත් දකින්නවා. වායෝ ධාතු ලක්ෂණ නැවත නැවතත් දකින්නවා. ඒ නිසා එයාට නැවත නැවත ප්‍රත්‍යක්ෂ වෙනවා මෙතන තියෙන්නේ හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි. මෙතන කෙනෙක් කියලා ගන්න දෙයක්, මමෙක් කියලා ගන්න දෙයක්, කුජලයක් කියලා ගන්න දෙයක් නැහැ කියන එක එයාට නැවත නැවත සනාත වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වරහා මේ හැම දෙයක් හරහාම අර සක්කාය දිට්ඨියේ තිබිච්ච ඝනවාල ස්වභාවය දැන් අඩු වෙන්න පටන් ගන්නවා. අපි මේ කය ඒකකයක් කියලා තනි ඒකකයක් කියලා සැලකපු ගතිය සෑහෙන දුරට දැන් අඩු වෙලා ගිහිල්ලා මේක තියන්නේ මේ ඇවිල්ලා කය කියන්නේ කොටස් ගොඩක්. හරියට වාහනයක් කෑලි ගොඩක් එකතු කරලා තනලා ඒකට අපි නමක් දෙනවා කාර් එකක් කියලා. නැත්තම් මෝටර් සයිකලයක් කියලා. නැත්තම් බස් එකක් කියලා. නමුත් ඉතින් ඇත්ත වශයෙන්ම මේ කෑලි ගොඩ වෙන්වෙන් කරලා විසිරවලා තිබ්බොත් එතන ඇත්ත වශයෙන් ලැබෙන කාර් එකක් නැහැ. බයිසිකලයක් නැහැ. බස් එකක් නැහැ. ඒ වගේමයි මෙතනත් කෑලි ගොඩක එකතුවක් තියෙනවා යම්සි ක්‍රමානුකූල රටාවකට ඒ ටික සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට ඉතින් අපි මේක ස්ත්‍රී කයක් පුරුෂ කයක් කියලා ඉතින් කියනවා. තවත් ටිකක් ගැඹුරකට යනකොට මේකේ අතිශය සූක්ෂම අන්දමින් ධාතු ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි මම කියාගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් තේරෙනවා දැන් ටික ටික. මේක මම කියලා ගන්න දෙයක් නැහැ. පුජ්‍යලයක් කියලා ගන්න දෙයක් නැහැ. කෙනෙක් කියලා ගන්න දෙයක් නැහැ. තැනැත්තෙක් කියලා ගන්න දෙයක් නැහැ. කියලා ඉතින් ටික ටික අර හිතේ ඒ බඳු ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත වශයෙන් පමණක් නෙවෙයි දැන් බාහිරට පවා දැන් තේරෙනවා. බාහිරත් මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා ගන්න දෙයක් නැහැ. මේ බාහිරත් තියෙන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක්. කියලා දැන් ටික ටික ක්‍රමානුකූලව එයා තුළ මේ හේතුඵල ධම වැටහෙන්න පටන් ගන්නවා. සමහර විට හේතුඵල ධම් පැත්තෙනුත් එයාට තවදුරටත් ගැඹුරට යනවා. මෙතන තියෙන්නේ එක්කෝ අවිද්‍යාවෙන් ගත්ත ස්වභාවයක්. අවිද්‍යාව නිසයි මෙතන කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අපි සලකන්නේ. අවිද්‍යාව නැත්තම් මෙතන සලකන්න විදිහක් නැහැ කියලා ඒ තවත් පැත්තකින් යාට මේ අවබෝධය ඇති කරලා දෙනවා. අපි තුමු ඔන්න වගේ හොඳට ගොඩනගාගෙන ආපු ක්‍රමානුකූලව ගොඩනගාගෙන ආපු ඒ ප්‍රඥා පසුබිමකුත් තියෙන අවස්ථාවකදී දැන් අපි තවදුරටත් අර විපස්සනා වඩමින් වාසය කරනකොට හිත සියල්ල උපාදාන කරන එක නතර කරනවා. කිසිවක් දැන් උපාදාන කරන්නේ නැහැ. අපිට මෙයා ධාතු මනසිකාරයමයි වැඩ වඩා හිටියේ. අර වගේ හොඳ ක්‍රමානුකූල අවබෝධයකුත් හිතේ ගොඩනැගෙමින් තිබුණා අවබෝධය නැවත නැවත වර්ධනය වෙමින් තිබුණා ඒ අතරේ එයාගේ හිතේ දැන් ඔන්න නිබ්බිදාවක් පහළ වෙලා මේ කිසිම ධාතු ස්වභාවයක් අල්ලගන්න යන්නේ නැතුව ඒවා නිකන් ඔක්කොම දැන් බොඳ වෙලා යනවා අහවල් ධාතුවේ කියලාවත් හඳුනගන්න බැරි තරමට දැන් මේවා සූක්ෂම වෙලා තියෙනවා අනේ බඳු තත්ත්වයකදී අපිටම ඔන්න හිත කිසිම දෙයක් උපාදාන නොකර කයෙන් හිත නිදහස් වුණා දැන් මේ අවස්ථාවේදී අර සක්කාය දිට්ඨියත් සෑහෙන දුරට අද මුලින් කරගත් කරපු අභ්‍යාස හරහා ක්‍රමානුකූලව වඩපු විපස්සනාව හරහා සෑහෙන තුනී වෙලා තිබුණා නම් දැන් මේ උපාදාන වලිනුත් හිත නිදහස් වුනහම පරිතස්සනාවක් ඇති කරගන්න නැතුව හිතේ චකිතයක් ඇති කරගන්න නැතුව තැති ගැනීමක් පහළ කරගන්න නැතුව බියවීමක් වෙන්නේ නැතිව ඒ උපාදාන නොකරන తත්වයම සැහැල්ලුවෙන් පවත්වන්න පුළුවන් ගතියක් යෝගාචරයක් තුල ඇති වේවි. ඒක ඇත්තටම නැවත නැවත වෙන්න දීලා කරගත යුතු දෙයක්. සමහර විට ඉතින් පළවෙනි වෙලාවේදී පළවෙනි අවස්ථාවේදී මේ ඔක්කොම ටික හොඳට එකලස් වෙලා නැහැ. අපි තුම හිත ඔන්න නිදහස් වුණා. උපාදාන වලින් නිදහස් වුණා. නමුත් අවබෝධය මදි. ඉතින් ආයෙත් ගිහිලා රිංග ගන්නවා මොහොකාරී. එක්කෝන් ඉතින් කයට හිත දානවා, හුස්මට හිත දානවා, පිම්බීම හැකිලීමට හිත දානවා. කොහක් හරි ඉතින් කයේ තියෙන දේ එකක් අල්ල ගන්නවා. දැන් දැනෙන වේදනාවක් එක්ක අල්ල ගන්නවා. එහෙම නැත්නම් ඉතින් S2 කැරලා බලනවා. S2 කැරලා කය තියනවාද කියලා බලනවා. S2 කැරලා වෙලාව කීයද කියලා බලනවා. ඉතින් මේ විදිහට ඉතින් මොකක් හරි ක්‍රමයක් දාලා ආයෙත් ඉතින් අර කැඩිච්ච මමය හදා ගන්නවා. බිඳිච්ච මම ආයෙත් ඉතින් කැලි ටික මුට්ටු කර ගන්නවා. ඉතින් මේ විදිහට හැබැයි යන ගමන යම් දවසක හොඳ විශ්වාසයක් සහිතව අවබෝධයක් සහිතව ගිහිල්ලා අර වගේම උපාදාන වලින් හිත නිදහස් වුණාම ඒ ගැන කිසිම බයවීමක් චකිත වීමක් තැති ගැනීමක් ඇති කරගන්න නැතුව ඒ උපාදාන නොකරන తත්වයම හිත පවත්වන්න යම් අනුග්‍රහයක් කරන්න පුළුවන් తත්වයට යෝගාවචරයේපත් උනා නම් අනේ එතකොට ඉතින් අපිට කියන්න පුළුවන් දැන් ඉතින් සක්කාය දිට්ඨි සෑහෙන දුර්වල වීමක් තියෙනවා. සක්කාය දිට්ඨි දැන් බෑ මෙයාව ආයි රවට්ටන්න. කෙනෙක් ඉන්නවා අය පුජ්‍යලයක් ඉන්නවා අය ආට ඔන්න දැන් අනතුරක් වෙලායි කියලා එහෙම රවට්ටන්න පුළුවන් ගතියක් සක්කාය දිට්ඨිය නෑ. සක්කාය දිට්ඨිය ප්‍රමාණිකෝලව එහෙනම් ඡය වෙලා තියෙනවා. දැන් කිසිවක් උපාදාන නොකරන තත්වයක් පැවැත්වීමේ හැකියාවක් ඒ යෝගාචරයට තියෙනවා. ඒ නිසා ඒකාතකින් අපිට තේරෙනවා දැන් මේ ටිකක් ගැඹුරු කාරණාවක් කතා කරන්නේ. හිත උපාදාන නොකරන තත්වයට පත් කර ගැනීම එකක්. ඒ වගේමයි ඒ తත්වය තුළ පැවැත්වීම කියන එක තව එකක්. ඒ தත්ත්වය තුළ අපිට දිගට පවත්වන්න බෑ අපි තුළ සක්කාය දිට්ඨිය තියෙනවා නම්. වෙනත් පැත්තකින් අපිට කියන්න පුළුවන් අපි හිමනම් ඒ උපාදාන නොකරන தත්ත්වයට නැවත නැවත හිත ගන්න ඕනේ. ගත්තට පස්සේ ඇයි ඒ තුළ පවත්වන්න බැරි කියලා විමසන්න ඕනේ. ඒ උපාදාන නොකරන தત્ත්වයේ ඉඳගෙන දැන් බලන්න ඕනේ ඇයි මේ බය වෙන්නේ? මොකක්ද දැන් මෙතන නැති වෙන්නේ? මොකද්ද මේ වෙලාවේදී මම කියලා සලකන්නේ? කයද මම කියලා සලකන්නේ? වේදනාවන්ද මම කියලා සලකන්නේ? ඒකටද මම ඇවිල්ලා ඉන්නේ? සංඥාවන් වලටද ඇවිල්ලා ඉන්නේ? නැත්තම් හිතේ පහළන විවිධ සිතුවිලි වලටද ඇලිලා ඉන්නේ? ඒවා ඒවා නැවත නැවත සංස්කරණ කරනවද? සංස්කරණ නොකර ඉන්න බැරිද? කියලා එහෙනම් බලන්න වෙනවා. කියන්නේ උපාදාන නොකරන தත්වය තුළ ඇත්ත වශයෙන්ම කියනවා නම් කිසිවක් නොකර සිටීමයි කරන්න තියෙන්නේ. හිත හොඳට විපස්සනාවක් වඩමින් ගියා වේදනානුපසනාවක් අපි හිතමු වැඩුවා. ඉතින් වේදනා ටික ක්‍රමානුකූලව ෂය වෙලා ෂය වෙලා ගියා. බිඳලා බිඳලා ගියා. දැන් ඔන්න හිත උපාදාන නොකරන தත්ත්වයටපත් උනා. එහෙන්පත් උනහම දැන් මුකුත් නොකර ඉන්නයි තියෙන්නේ. දැන් කියන්නේ අවශ්‍ය කරන දේ සිද්ධ වුණා. ඒත් අපිට බෑ මුකුත් නොකර ඉන්න. අපිට හැමතිස්සෙම මේ මොකක් හරි කිරීමේ උමනාවක්, තදබල උමනාවක් තියෙනවා. අර මනෝ සංචේතන ආහාර වලින් තොරව ඉන්න හරි අමාරුයි. එක්ක කය පාවිච්චි කළා මොකක් හරි කරන්න ඕනේ, එක්ක හිත පාවිච්චි කළා මොකක් හරි කරන්න ඕනේ, එක්ක මොකක් හරි කියන්න ඕනේ. ඔන්නේ තද බල මොකක් හරි කිරීමේ උමනාව. එහෙමනම් අන්න ඒකත් වලක්ව ගන්න, නතර කර ගන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ හිත උපාදාන වලින් තොර වුණාම කිසිවක් නොකර සිටිය යුතුයි කියන්නේ අවබෝධය. කිසිම චේතනාවක් පහළ නොකර සිටීමේ ඔන්න ඔය අවබෝධය අපිට තිබිය යුතුයි. ඒ බඳු සුතමේ ඥානයක් තියෙනවා නම් අර தත්තෙට හිතපත් වුනහම එයා එහෙනම් අදිෂ්ඨානයක් කරගන්නවා. දැන් ඉතින් මොකක්වත්ම චේතනා කරන්න දෙයක් නැහැ. වෙන්න ඕන දේ දැන් වුණා. දැන් ඉතින් මම නිස්කලංකව ඉන්න විතරයි තියෙන්නේ. හිතට විවේකයක් දෙන්න විතරයි තියෙන්නේ. මොකක්වත්ම උපාදාන කරන தත්තෙටපත් වෙච්ච හිත ආයෙ ගිහිල්ලා මේ රූපයක දමන්න අවශ්‍ය නැහැ. ආයෙ වේදනාවකට යොමු කරන්න අවශ්‍ය නැහැ. සංඥාවකට සංස්කාරයකට යොමු කරන්න අවශ්‍ය නැහැ. මේ විඥාණය දැන් පිහිටන් නැති තත්වයක පවත්වන්නයි තියෙන්නේ. ඒ සඳහායි අනුග්‍රහයක් අවශ්‍යයි. විවේකයකටයි දැන් හිත යොමු කරන්න තියෙන්නේ. කිසිවක් නොකර සිටීමකට. පැමිණෙන රූප, ශබ්ද, ගන්ධ, රස ඒවා කෙරෙහි යම්කිසි විරාගී තත්වයකයි හිත පවත්වන්න තියෙන්නේ. ඒකකවත් ඇලිලා හරියන්නේ නැහැ දැන්. මේ අමාරුවෙන් ඇති කරගත්තේ මේ උපාදාන නොකරන தત્ත්වය. එහෙමනම් ඒක හොඳට අපේ හිතේ තහවුරු කරගන්න. මෙහෙමත් ඉන්න පුළුවන් කියලා හිතට හොඳට ඒත්තු ගන්නවන්න යෝගාවචරයේ උත්සාහන්ත වේතු. මොකද අපි මේ නොදන්න පැත්තක්. මෙතෙක් කාලයක් අපේ හිත හිතාගෙන හිටියේ, තේරුම් අරගෙන හිටියේ හැම තිස්සෙම එක්ක රූපයක් අල්ලන් ඉන්නවා. එක්ක වේදනාවක් අල්ලන් ඉන්නවා. එක්ක සංඥාවක් අල්ලන් ඉන්නවා. එක්ක මොකක් හරි සංස්කරණ කර කර ඒවත් එක්ක බුලත් පිටක් හපහපා ඉන්නවා. දැන් ඉතින් ඇති වුණා තත්ත්වයක් අමුතුම තත්ත්වයක්. දැන් රූපයක් අසුර කරන්නේත් නැහැ. වේදනාවක් අසුර කරන්නේත් නැහැ. සංඥාවක් හිතේ ඇත්තෙත් නැහැ. හිත හරීම මේ ප්‍රභාෂරයි. එහෙමත් නැත්නම් හිත සම්පූර්ණයෙන්ම නිදහස්. හිත හිස් වෙලා තියෙනවා. මොකක්වත් සංඥාවක් දැන් පෙන්눔 කරන්නේ හිතවිල්ලක්වත් නැහැ. මේ වගේ තත්වයකදී දක්ෂ වෙන්න ඕනේ ඒ தത്വයට වටිනාකමක් දීලා මේකේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ තේරුම් අරගෙන ඒ தത്വේ පොඩ්ඩක් හරි තව පවත්වා ගන්න. ඉතින් එතකොට ඇත්තටම යෝගාවචරයේ එහෙම උත්සාහත් වෙද්දී ආයෙත් ගිහලා හිත උපාදාන කරાવી අර තියෙන සක්කාය දිට්ඨියේ ප්‍රබලත්වය නිසා. හැබැයි එයා ඒ හිත උපාදාන කරපු බව සතියෙන් පෙන්නලා දෙවි. ආයෙත් ඔන්න ගිහිල්ලා වලේ වැටුණා කියලා. ඉතින් එතකොට ආයෙත් වලෙන් ගොඩ ගන්නවා. ආයෙත් මේ ගිහිල්ලා නරක තැනකයි හේතු උනේ. මෙතන ඉඳලා දැන් හරියන්නේ ආයෙත් සුද්ධ කරලා ගන්න ඕන. කියලා ඉතින් උපාදාන වලින් ආයෙත් හිත නිදහස් කරලා ආයෙත් ඉතින් උපාදාන වලින් තොරව පවත්වනවා. ආයෙත් හිත ගිහිලා මොකක් හරි ඔන්න සංඥාවක් අල්ලගන්න. මොකද මේ බැඳි බැඳි ඇලි ඇලි ගිය හිතක් නෙමේක. ඉතින් ආයෙත් ගිහිලා මොකක් හරි ඇලෙනවා. ඔන්න ඉතින් සතියෙන් පැනලා දෙනවා ආයෙත් ඔන්න වැඩේ වරද්ද ගත්තා කියලා. ආයෙත් ඉතින් ඒක අතහැරියා. ඔන්න ආයෙ සුද්ධ කරලා හොදලා උපාදාන නොකරන තත්ත්වයට ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ උපාදාන නොකරන తত্ত্বය නැවත නැවත හිතේ පුරුදු කරලා තියෙන්නේ. ඉතින් ඒ බඳු තත්ත්වයක් හිතේ දියුණු කළොත් අන්න එයාට පවත්වන්න පුළුවන් වේවි. අපි හිතමු විනාඩි 10ක් ඔන්න කිසිවක් උපාදාන නොකර හරිම ශාන්ත බවකින් කිසිම වික්ෂිප්ත බවක් නැතිව බාහිරවත් ඇතුලේවත් හිත පැටලෙන්නේ නැතිව කොහේවත් පිහිටන්නේ නැතිව සැහැල්ලු මනසක් නොබැඳුණු මනසක් පවත්වන්න පුළුවන් තත්ත්වය යට ඇති වෙවි. ඉතින් තව තවත් දැන් මේක දිනු කරන්න අවශ්‍යයි. විනාඩි 20ක් දැන් ඔන්නේ තත්ත්වය පවත්වනවා. විනාඩි 30ක් ඔය தත්ත්වය පාත්වන. ඔන්න ඔය විදිහට ඉතින් යෝගාචරයේ මේ විපස්සනාව හරහා දියුණු වෙච්ච தত্ত্বය දියුණු කරන්න, පවත්වන්න, ඒක හොඳට Tamanට හිතට පුරුදු කරලා දෙන්න, ඒ කියන්නේ විශ්වාසය ඇති වෙන්න කටයුතු කරන්න අවශ්‍යයි. දැන් මේ විදිහට මහා කච්චාන මහරහතන් වහන්සේ ඉතින් මේ ප්‍රශ්නේ निराකරණය කළා දුන්නා, විස්තර විභාග කළා දුන්නා. ඊට පස්සේ ඉතින් උන්වහන්සේ කියනවා මෙන්න මේ විදිහට තමයි මට නම් තේරුනේ මේ බුදුරජාණන් වහන්සේ කියන තියෙන දේ. දැන් ඉතින් ඔබ වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙනුත් මම මේ කියප එක හරිද කියලා අහන්න. මොකද මගේ පිළිතුර ඒ විදිහටම බාර ගන්න එපා. ගිහිල්ලා දැන් බුදුරජාණන් වහන්සේට මම මේ කියප පිළිතුරත් කියන්න කියලා මොනවා හරි අඩුවක් පාඩුවක් තියෙනවා නම් උන්වහන්සේගෙන්ම දැන් අහන්න කියලා දැන් මේ භික්ෂුන් වහන්සේලාට මතක් කරලා දෙනවා. ඊට පස්සේ ඉතින් මේ භික්ෂුන් වහන්සේලාත් ස්තුති කළා. දැන් බුදුරජාණන් වහන්සේව හම්බෙන්න යනවා. හම්බෙන්න ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේට ඉතින් මේ විස්තරය කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා මගෙන් ඇවිල්ලා ඇහුවානම් මමත් දෙන්න ඔය උත්තරේමයි. පණ්ඩිතෝ භික්ඛවේ මහා කච්චානෝ. මේ මහා කච්චාන මහරතන් වහන්සේ පණ්ඩිතෙක්, ප්‍රඥාවන්තෙක්. මහා පඤ්ඤෝ භික්ඛවේ මහා කච්චානෝ. මේ මහා කච්චාන මහරතන් වහන්සේ මහා වූ ප්‍රබල වූ උතුම් වූ ප්‍රඥාවක් සහිත වූ කෙනෙක්. මන් මංචේපි තුම්හේ භික්ඛවේ ඒතමත්තම් පටිකුච්චයාත අහම්පිතං ඒව මේවං ව්‍යාකරෙය්‍යා මගිනුත් ඔබ වහන්සේලා මේක ගැන අහුවනම් මං කියන්නේ ඉතින් ওই උත්තරේම තමයි. යථාතම් මහා කංචානෝ ව්‍යාකතං. ඒ මහා කච්චාන සාවින්නාසේ විස්තර කරපු හැටියටම තමයි ඉතින් මමත් විස්තර කරලා දෙන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ මේ මහා කච්චාන මහරහතන් වහන්සේට ප්‍රශංසා කරනවා. උන්වහන්සේ කරපු දේශනාව සනාථ කරනවා. ඉතින් එතකොට මේක දැන් බුද්ධ භාෂිතයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේත් දැන් ඉතින් අනුමත කළා. එතකොට අපිට තේරුම් ගන්න තියෙන විශේෂයෙන්ම මේ සූත්‍රය අනුසාරයෙන් අපේ විඥාන විඥානයේ කොහොමද බාහිර පිහිටවන් නැතිව බාහිර පළපදියම් වෙන්න නොදී පවත්වන්නේ.